දෛ ගරුකටයුතු ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි තවත් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක සතිವಾರයක ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ අපි ලිඛිත ප්‍රශ්න වලින් පටන් ගමු සුපුරුදු විදියට මම කැමැති ආරාධනා කරන්න තරංගට ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදියට පාද නමස්කාරයෙන් ලියමි ගරුතර ස්වාමීන් වහන්ස සීලවන්තං ගුණවන්තං ගාතාවේ තේරුම පැහැදිලි කර ගැනීම පිණිසයි වැඩමුළුවට සහභාගී වීම සඳහා යැවූ ලිපියේ මෙම ගාතාව එක විදිහකටත් නිස්සරණ වණෙහිදී ලැබුණු අත්පත්‍රිකාවේ මෙම ගාතාව දෙවිධයකට මුද්‍රණය වී ඇත මෙම ගාථා දෙකේ තේරුම එකක්ද කියා පහදා දෙන්න ලිපියේ ඇති ගාතාව සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලබේන මයාලද්දං බුද්ධ පුත්තං නමාමහ සාරිපුත්තාදි තේරාණං ආගතම් පටිපාටියා සද්දා සීල දයාවාසං බදන්ත පටමා මහ අත්පත්‍රිකාවේ ඇති ගාතාව සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලබේන මයාලද්දම් පස්සි තුන් වන්දි තුන් වරක් සාති සාරිපුත්තාදි තේරාණං ආගතම් පටිපාටියා සද්දා සීලං දයාවා සම්බුද්ධ පුත්තං නමාමහ. වහන්සේට නිර්වාණ අවබෝධය වේවා. ඒක මට කියන්න පුළුවන්. ඉතින් කිව්වයි කියලා මේක ලියකලා අතර දෙනකන් ඔය දොළදික සංසිඳෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඒව තමයි පුද්ගලික රිසර්ච් එකක් කරන්න පාලි දන්න කෙනෙක් ළඟට ගිහිල්ලා ඒක තමන් ඒකට වෙලා ගන්න ඕනේ. සිල්වන්තෝ ගුණවත්ෝ පූජනීය සීලවන්තං ගුණවන්තං පුඤ්ඤ අනුත්තර පුඤ්ඤක්ෂේත්‍රේ වූ සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ෂේත්‍රං අනුතරං දුර්ලභේන මයලද්දං දුර්ලභේ ඊටාම් දුර්ලභ ලෙස මාලද්දා වූ ස්වාමීන් එක්ක වන්දනා කරවි නැත්නම් වන්දනා කිරීම තරම් උතුම් සාරිපුත් ආදී තේරානම් සාරිපුත් ආදී මහා ස්වාමීන් වහන්සේලාගෙන් පටිපාටියෙන් පැමිණා වූ ආගතම් පටිපාටියා සද්දා සීල දයාවාසං සද්ධාවෙන් යුත් වූ සීලෙන් යුත් වූ දයාවෙන් වාසය කරන්නා වූ පස්සිතුම් වන්දිතුම් වරක්. ඒ ස්වාමීන් වහන්සේට මම වන්දනා කරමි. ඉතින් මෙව්ව කරන්න නෙවෙයි ඔය භාවනා කරනවා කියන්නේ. භාවනා කරනවා කියුවා කියනවා. ඔය එකකටවත් මම කැමති නෑ. ඉතින් අර දැකපු වෙලාවේ වන්දනා කරන එක හොඳ නිසා වන්දනා අපි අර ඕකාද වන්දාමේ බන්තේ කියනවා. ඊට පස්සේ මේ ગાතා කියනවා. මේ ඔකෝකට මිසක් අපි සතියේට මුල්තර දෙන්නේ නෑ. මේ මේ පැය අරගෙන තියෙන්නේ ඒ සතිය වඩනකොට ඇති වෙන ප්‍රශ්න මේක වැරදි කියන්නේ නෙවෙයි හදන්නේ මම නැතුණාට උගව දෙනෙක් වට කැමැති මම දන්නවා ඒක මම දන්න මේ හැම එකකින්ම වරදවකට අහගැනීම වැඩි වෙනවා මිසක්කා කවදාවත් එහෙම නැත්නම් මට කියන්න වෙන සද්ධාව වඩාගත්ත මිසක්ක ප්‍රඥාව වැඩෙන්නේ එහෙම අවශ්‍ය නම් කෙනෙක් ඒ ગાත දෙකම ලියාගෙන එක්ක ත්‍රිපිටකය හොයන්න. එහෙම නැත්නම් බාධිදන්න කියලා කියන එක රිසර්ච් එකක් කරන්න ඕනේ. එතකොට නම් තමයි තේරෙන්න පටන් ගන්නවා මේ වගේ නෙමෙයි ગાතා ඕන තරම් තියෙනවා. විවිධ ක්‍රම වලට තියෙනවා. ඉතින් ඒවා සමහර බුද්ධ දේශිත සමහර බුද්ධ දේශිත නෙමෙයි. මේවා බුද්ධ දේශිත ગાතා නෙමෙයි ශ්‍රද්ධාවෙන් කරන දේවල්. නමුත් මේ ඇවුවට පස්සේ මට නොකිය ඉන්නත් බෑ. දැනගෙන නොකිය ඉන්න ඕනකමකුත් නැහැ. නමුත් අපි මේ වගේ තැනක එකතු වෙන්නේ ඕවට නෙවෙයි. අපි මේ ගන්න හදන්නේ මේ භාවනාවට අදාළ ප්‍රශ්න. ඒ ඉතින් අපිම අඳුනනවා දීපේක නිසා, නිසන් වලින් අඳුනන දීපේ නිසා මට කරාරින්නත් බෑ. ඒ නිසා ඒ ලියන කෙනා ඉතින් ඕකේ තේරුම ලියලා ඊට පස්සේ භාෂා ව්‍යාකරණ ලියන්න ගත්තු වෙන පොතක් ලියන්න වෙනවා. මේ ඕකටම ඒ නිසා අපි ලදපමණින් සතුටුලා ඉස්සරහට යන් අපේ සතිපට්ඨානේ භාවනා කරමු. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ පිම්බීම හැකිලිම 1 සිට 10 දක්වා ආරෝහණ හා අවරෝහණ වශයෙන් මෙනෙහි කරමින් භාවනා කළ මට ඔබ වහන්සේ ඊයේ දුන් උපදෙස් පරිදි පිම්බීම හැකිලිම මුහුණට මුහුණලා මම සතියෙන් බලා සිටියෙමි. ඒ පැය තුලම මට දැනුනේ කිටි පිම්බීමකුත් සිහින් දිගට ඇදී යන හැකිලීමක්ය. පිම්බීම උදරය මත ගොඩ ගැසී තිබෙන වාසේ දැනුණා. මම මෙතෙන් පටන් කුමන ආකාරයකින් භාවනා කළ යුතුද කියා පැහැදිලි කර දෙන මෙන් ඔබ වහන්සේගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. ස්වාමින් වහන්සේට කායික මානසික නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායස ලැබේවායි ප්‍රාර්ථනා කරමි. ඔය දැන් අපි පිපි බැකෙලිම නොදැනෙන කෙනා කීකරු කරගන්න බැරි එක ගණන් කරමින් ගණන් කරමින් පිබීම හැකිනේම අල්ලගත්තා. ඊට පස්සේ මං කිව්වේ ගණන්මනේ නොකර ගන්න පුළුවන් කියලා. දැන් ඒකත් කෙරලා තියෙනවා. දැන් අඩු ගානේ බලන්න නැත්නම් දැන් ඉදිරිපත් කරන්න මේ විදිහට මෙනෙහි නොකර පිම්බීම හැකිනේ බලනකොට පිම්බීමයි හැකිලිමයි අතර විස්තර විභාග පරිච්ඡේද වශයෙන් පිම්බීම කියන්නේ කොහොමද හැකිලිම කියන්නේ කොහොමද කියලා තොරතුරු මේ ආයාසයෙන් මේක ඉදිරිපත් කරාට ඒ තොරතුරු බලලා නැහැ. එහෙම නැත්නම් බලපෑක ඉදිරිපත් කරලා නැහැ මේ ලිපියේ. ඉතින් එතකොට ඊගාවට කරන දේ ඉස්සර වෙලා මම කැමති මේ සභාවේදීම දැනගන්න මේ ලියුපෙකන කැමති නම් මේ මේ ආයාසයෙන් මේ විදිහට ඉදිරිපත් කරගත්ත ආපాతගත කරගත්ත මුලිච්ච කරගත්ත මේ පිම්බි මැකිලි මොනවද ඔය ලියලා තියෙන වාක්‍ය දෙකට අමතරව තව තොරතුරු මොනවද කියලා එතකොට නම් පාර කැපෙයි. ඉතින් නැත්නම් මේච්චර මහන්සිලා මේක මුණට මුණ දාගත්තයි කියලා ඉතින් පරෝජනයක් වෙන්නේ නැහැ. කැමති දේ ලියුපෙකන ඉදිරිපත් වෙන්න නැත්නම් ඉදිරිපත් වෙලා මේ ලියුමෙලියර තියෙන සුළු විස්තරයට අමතරව තව ටිකක් විස්තර ලබා දෙන්න. එතකොට නම් පුළුවන් සාකච්ඡාවට යන්න. නැත්නම් මොකද්ද කරන්න කියලා මම මම මෙනෙහි කරන්න එව නැත්නම් මං ඉල්ලා හිටිනවා මෙච්චර අමාරුවෙන් ඉල්ලගත් එකේ පිම්බීමේ හැකිලිමේ විස්තර සහ පිම්බීමේ පිම්බීමට තියෙන විස්තර හැකිලිමේ හැකිලිමට විස්තර සාදරව පුළුවන් තරම් ඒ ටික වාර්තා කරන්නයි කියලා. එතකොට මට පුළුවන් මුණ බලන්නේ නැතුව කවුද කියලා දන්නේ නැතුව උත්තර දෙන්න. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ උපදේශ පරිදි සක්මන් භාවනාව අද දින පැයක් පමණ කළෙමි. වම දකුණ වශයෙන් පළමුව ආරම්භ කොට පියවර 25ක් පමණ සතිය පිට නොදී සක්මන් කළ හැකිය. පාස් ඔසවන විට ඇතිවන සැහැල්ලු බවත් විලුඹ පොළවට ස්පර්ශ වීමේදී ඇතිවන තද බර බවත් දැක්කෙමි. වරින් වර අතීත සහ අනාගත සිතුවිලි ඇවිත් යයි. පෙරට වඩා සක්මනට සිහිය පවත්වා ගත හැකි බව දැනේ. පර්යංක භාවනාව සහ මූල කර්මස්ථානය මම මෙතන බව සිහි කර පර්යංකයේ ඉඳ ගතිමි. ඉරියව්ව ඊට හොඳින් සනිටුහන් වනසේ සිත යෙදවීමි. මා පෙර දින ආනාපානයට සිහිය යොදවද්දී බඩෙහි පිම්බීම හැකිලීමට සහ අභ්‍යන්තර කායික චලනවලට සිත යොදවා ආනාපාන පිම්බීම හැකිලීම සංසිඳී කය නිශ්චල විය. සිතට වඩාත් අවබෝධ වූයේ අනාත්ම ලක්ෂණයයි. අද දින ආනාපාන සතියේ මුල විනාඩි 5ක් පමණ පෙනහළු සහ කුසෙහි පිම්බීම හැකිලීම දැනෙන්නට විය. පසුව හුස්ම රැල්ලේ වේගය සංසිඳී නාසිකා අගට නැවත සතිය පිහිටන්නට විය. මෙසේ ශරීරයේ ස්ථාන දෙකකට සිහිය මාරු වීම වරදක් දැයි මට පහදා දෙන සීක්වා. නාසිකා අග ආශ්වාස ප්‍රශ්වාස මෙනෙහි කරද්දී විනාඩි කිහිපයකින් මගේ හිස පසකට තල්ලු කරන්නාක් මෙන් විසිවිය. එහෙත් මම නින්දේද නොවන බව කමඨහන සිහිවීමත් පර්යංකේ සිටින බව වැටහීමෙනුත් මට සිතුනි. නැවත නැවත කිහිප විටක්ම මෙසේ උනි. නිදි මතක්ද නැත. සිත නැවත වරක් අරමුණේම තබා ගතිමි. මෙය මට මහත් බාධාවක්සේ පෙනේ. මම පර්යංකයෙන් නැගිට වේලාව බලද්දී පැය එකහමාරක් පමණ ගෙවී තිබුණි. ස්වාමින් වහන්ස මා වෙත අනුකම්පාවෙන් මාගේ අඩුපාඩු පෙන්වා දෙන සේක්වා. ඔබ වහන්සේට තෙරුවන් සරණින් නිදුක් නිරෝගී සුව චිරජීවනය වේවායි පාද නමස්කාර කොට පතමි. විශේෂයෙන් අහලා තියෙන්නේ අරමුණු දෙකක් තවත් පවත්වාගෙන යෑම නැත්තම් බැලීම හොඳද නරකද කියලා. නමුත් මේ අරමුණු දෙකම කය ඇතුලේ නම් ඇත්ත සිදුවෙන දෙකක් නම් ඒක ඇති ප්‍රශ්නයක් නෑ. ඒකට කයේ මම දැන් මෙතන කියන එක දන්නවා. ඉතින් ඒක බොහොම සරල උපක්‍රමයක් මේ ගොඩ එන්න තියෙන වඩා ප්‍රකට කළා. යථාපාකටං විපස්සනා විනිවේෂෝ කියලා ඒක අටුවාචාර්ය වංශලා සඳහන් කරලා තිනවා. අරමුණු ගොඩාක් තියෙනවා. ඔක්කොම හොඳ ඉවුවා නම් වඩාම් ප්‍රකට දේ අල්ලන්න. වැඩි උනායි කියලා ප්‍රශ්නයක් නැහැ. Taman දන්නවනම් ඒ අරමුණු රාශිය ආවහම වඩා ප්‍රකට පිම්බි වැකිලිම තානපානද කියලා ඒක Taman හොයන්න යන්න එපා. යාට පෙන්වන්න කියන්න පෙන්වන ප්‍රකට දේ තමයි ගන්න තියෙන්නේ. ඒ වගේම අන්තිමටත් අහනවා මේ මේක බලලා මොනවද කියන්න තියෙන්නේ කියලා. දැන් අර අරමුණකට මුණ දාන්න බැරුව නැත්තම් ඉන්නේ ඉරියවට මුණ දාගන්න බැරුව හිටපු කෙනෙක් මේ මට්ටමට ආවට පස්සේ ඒක ලොකු වෙනස්කම් රාශියක් සිදු වෙන නිසා මේ වෙලාවේදී ඉච්චර කලෙලියක් නැහැ. ටික වේලාවක් තියෙනකොට මේක මණ්ඩි මිදෙන්න. එතකොට බොර ඔක්කොම tempත්තලා පිරිසුදු වෙනවා. ඒ පිරිසුදු වෙනකන් ඔය යන එකම යන්නයි යන ක්‍රමයටම යන්නරින්ද එතකොට මේ වෙච්ච එකේ වෙච්ච දේ මොකද්ද කියන එක එකම දේ නැවත නැවත වෙන දිහා බලාන සිටීමෙන් තමයි කරන්නේ. ඒක නිසා අරමුණු රාශි වශයෙන් මතුවෙන එක එකක්වත් නැතුවට වැඩිය හොඳයි. ආරම්භ ආධුනිකයෙකුට ඒක ප්‍රශ්නයක් කරගන්න තු වඩා ප්‍රකට දේ අල්ලගන්න ඒ වගේම මේක නැවත නැවත කරනකොට අඩු වියදමකින් අඩු වෙහෙසකින් සතිය පවත්වන්න පුළුවන් ක්‍රම රාශියක් මතුවෙනවා. ඒක Tamanට ධර්මයෙන් ලැබෙන දෙයක්. ඒක ලැබෙන්නේ අනුපස්සනාවයි. එකම දේ නැවත නැවත බැලීමෙන් ඒ නිසා මේම කරගෙන යනකොට මම හිතනවා ප්‍රකට දේ ඉස්සර කරගෙන කරගන්න කියන උපදේශය අනුමත අනුගමනය කරමින් ඉදිරියට යනකොට බොහෝ විට ওই සැකපොසු තැන් දුර්වල වෙන්න පටන් අයින් වෙන්න පටන් ගන්නවා සැකහැර දැනගන්න පුළුවන් තත්ත්වයටපත් වෙනවා නිසා යන පාර හරි කියන එක මතක් කරගෙන නැවත නැවත භාවනා යෙදෙන්න කියන එක තමයි කියන්නේ ගෞරවනීය ස්වාමින් වහන්සේ මම ආනාපාන සති භාවනා කරමි නාසිකාවේ අග සීතල උණුසුම් ලෙසින් හුස්ම වැදෙන බව දැනේ. සුළු වේලාවකින් හිස මුදුනේ වේදනාවක් සමග තද රළු බවක් දැනේ. අරමුණත් හිසේ තද බව බලා සිට අතර තද බව ටිකෙන් ටික අඩු වී හිස පිටුපසට ගලා යන ආකාරය දැනේ. මෙසේ දින කිහිපයක් සිටම පවතී. මේ ගැන පහදා දෙන මෙන් ඔබ වහන්සේගෙන් ඊට යටහත්ව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. ත්‍රිවන් සරණයි. ඒක පහදන්න දෙයක් නෑ. ඒ තද බව වැඩි වෙනවා අඩු වෙනවා තමයි වෙනස් වෙනවයි කියලා කියන්නේ. අනිත්‍ය කියලා කියන්නේ. ඒ ප්‍රශ්නයක් කරගන්න එපා. ප්‍රශ්නයක් කරගත්තොත් හිත අතීතයටයි අනාගතයටයි අතන මෙතනයි දැන් තියෙන කය ඇතුලේනේ. ඒ තියෙන ඕනම දෙයක් බාර ගන්න එකටයි ශ්‍රද්ධාව කියන්නේ. මේ මතුවෙච්ච දේ ප්‍රශ්නයක් කරගෙන දඟලන්න ගන්නවයි කියලා කියන්නේ මේ වෙනස් වෙන දෙයට අනිත්‍යතාවයට විපරිණාමයට ඉඩ නොදී දැඩි දල නිත්‍ය සංඥාවක් පොළොමල කමක් ඔළුවට අරගෙන බාහනේ පුළුවන් තරම් මෙලෙක් වෙන්න බාහනම් පිට දේවල් නම් ඔලොමල වයින් කරලා දාන්න ඒකට කමන්නේ නමුත් භාවනා සති පිහිටියට පස්සේ මතුවෙන සෑම දෙයකටම ඉඩ දෙන්න නැත්තම් අපිට අනිත්‍යතාවය දකින්න හම්බ වෙන්නේ නිසා ඔළුවේ තද කම්සිය හෝ ආනපානේ හෝ පිම්බීමේ කිලිම හෝ වම දකුණේ හෝ කොයි එකේ හරි මේ පේන දේවල් වෙනස් වෙන්නේ ඇයි කියලා ප්‍රශ්නයක් කරන්න පටන් ගත්තොත් භාවනා දියුණුවක් වෙන්නේ නැහැ. වෙනස් වීම දකගන්න වේන නිමිති හරහා එන රූපක හරහා අරමුණු හරහා වෙනස් වීම දැක ගන්නාසුළු මානසිකත්වයක් හදාන භාවනා කරන්න කියන එක තමයි මේකට කියන්නේ. අති ගෞරවනීය ස්වාමින් වහන්සේ ඊයේ ධර්ම සාකච්ඡා වාරයේදී ඊතා තියුණු හිසේ කැක්කුමකින් පෙළුණ හේයින් ඔබ වහන්සේගේ ප්‍රශ්නයට පිළිතුරු දීමට නොහැකි විය. ඒ ගැන ඔබ වහන්සේගේ දෙපා නමද සමාව අයදිමි. අද නැවතත් යටහත්ව මාගේ ප්‍රශ්නය ඉදිරිපත් කරමි. තීන මිද්දය සහ සිතෙහි ලීන බව අතර ඇති වෙනස පහදා දෙන සේක්වා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී භාවය පතමි. මේකෙදි තමන් දැන් අදීසිකක් කොම නැහෙනේ. ඒ නිසා භාවනා කරනකොට තමන් අත්දකලා තියෙන්නේ. තමන් අත්දකලා තියෙනවද? ඒ අත්දකලා තියෙන එක නිදිමත වශයෙන්ද දකින්නේ, ලීන භාවයෙන් දකින්නේ නැත්නම් මේ ප්‍රශ්නේ කොහොමද තමන්ට අදාළ වෙන්නේ කියන එක කිව්වොත් මට උත්තර දෙන්න පුළුවන්. ඒ නිසා අදත් ඉසිකක්මක් නොවේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඊයේ නිහඬ වීම ගැන මට සමාවෙන්න ස්වාමීන් වහන්සේ. ආ ඒක බලමුකෝ වස්සේ. දැන් අද අද හඬවීම ගැන කතා කරමු. සායන්හන්ස මම දැන් මේ මුලින් කියන සිදුවීම් සිදුවීම් අවස්ථා කීපයක් තියෙනවා. එකක් තමයි මම පිම්බීම හැකිලිම තමයි මගේ මූල කර්මස්ථානය. භාවනාවේ ටිකක් වෙලා ඉන්නකොට පරයන්කේ කම්මැලිකමක් පසුබට වීමක් නිදිමතක් ආවා. එතකොට හිතපු ගමන්ම හිත කොහේ ගියාද කියලා හොයන්න බැරුව කොච්චර වෙලා ගියාද එතකොට මොනවා වුණාද කියලා හිතා ගන්නවත් බැරි අවස්ථාවක් ඊට පස්සේ නිකන් අගහදයකින් ගොඩාවා වගේ සිත එළියට ආවා. ආවම මට කිසිම ඔරියන්ටේෂන් එකක් නැහැ. මං ඉන්නේ කොහෙද කරන්නේ මොකද්ද මොකක් වුණාද කිසිම අදහසක් ගන්න බැරුව මිනිත්තු දෙකක් තුනක් වගේ අවස්ථාවක්. ඊට පස්සේ මම මූල කර්මස්ථානේ හොයනවා. හොයනවා හොයනවා මූල කර්මස්ථානයේ පලාතකවත් නැහැ. පස්සේ තමයි මූල කර්මස්ථානයේ අකුණේ. එතකොට මට පසු අවස්ථාවවලදී තේරුණා ඒ වෙලාවේ මූල කර්මස්ථානයේ විය යුත්තේ ඒ හිතේ ඒ වෙලාවේ තියෙන අවුල් බවයි කියලා මම හිතලා ඒ හිතේ අවුල් බව මෙනෙහි කරන්න ගත්තා. එතකොට තවත් අවස්ථාවක් තිබුණා. ඒ වගේ හිත අගාධයකට ගියා වගේ නෑ. නමුත් ඊ타මත්ම ව්‍යවුල් කියන්නේ වචන කෑලි, වාක්‍ය කෑලි, සිතුවිලි කෑලි මේ හරියට අර ඉන්දියාපරල් ගොඩක් මේ අවුල් කරා වගේ හරීම ව්‍යවුල් ස්වභාවයක්. ඒකෙන් එළියට ඒකතනත් කාලය පිළිබඳ කිසිම හැඟීමක් නැහැ. එළියට ආවහම ඔරියන්ටේෂන් එකක් නැහැ. එතකොටත් මූල කර්මස්ථානයේ හොයන්න බැරුව ගියා. ස්වාමීන් වහන්සේ ඒ සිදුවීම් ටිකක් පෙරයි සිදුුනේ. දැන් ඊට පස්සේ දැන් සිදුවෙන වෙනත් දෙයක් සමහර අවස්ථාවලදී ඒ වගේම කම්මැලිකමක් නිදිමතක් පොඩි එපා වීමක් ඇති වුණාට පස්සේ ඒ හිත සිත සහ සිතුවිලි බොහෝම ලාවට දැනුවත් බවක් තියෙනවා. සමහර වෙලාවට දැනුවත් බවක් ඇත්තෙම නැහැ. නමුත් ඒකෙන් එතනත් කාලය පිළිබඳ හැඟීමක් නැහැ මට. නමුත් ඒකෙන් පිටට આવවම කෙලින්ම මූල කර්මස්ථානයේ තමයි ඉන්නේ. ඒ කියන්නේ එක්ක පිම්බීම හැකිලිම එහෙම නැත්නම් ශරීරයේ මම ඉන්න ඉරියව්ව. එතකොට කෙලින්ම ඒක මෙනෙහි කරන්න මට පුළුවන් වෙනවා. කලින් අර විස්තර කරපු අවස්ථා දෙකේ මූල කර්මස්ථානය කියන වචනේ තමයි පටලවාගෙන තියෙන්නේ. මම මෙතන ඉන්න බව නැත්නම් ඉන්නේ වියවුලකද නැත්නම් ඉඳගෙනද ආශ්වාස ප්‍රශ්වාස කරමින්ද කියලා පැත්තක තියමුකෝ මොකද්ද අපි මූල කර්මතන නමුත් මූල කර්මතන යන්න ඕනේ බව හිත දැනගෙන තිබිලා තිනවා. ඒ කියන්නේ පැහැදිලිවම හිත නිරෝගීව තිබිලා තියෙනවා. නමුත් මූල කර්මස්ථාන කියන එක ටෙක්නිකලි ඩිෆයින් කරන්න කියලා තමයි අමාරු වෙట్లా තියෙන්නේ. මම දැන් මම වෙමි මම මෙතන ඉඳකට ඉන්නවා කියන එක දන්නවනම් මූල කර්මස්ථානේ ආයේ මේ මොකද්ද මූල කර්මස්ථානේ කොහෙද යන්නේ කියන එක හොයන්න ඕන කමක් නැහැ. ඒ වෙලාවේ මම යන්න ඕනේ එතෙන්ට. මූල කර්මස්ථානට යන්න ඕනේ බව දන්නවනම් නිදාස්. යන්නවනම් ඒ කියන්නේ ඒක තමයි මේ ලෑස්තිලා යනවායි කියලා කියන්නේ. දෙවෙනි සැරේදී මූල කර්මස්ථාන යන්න පුළුවන්කම ප්‍රකාශ වෙලා තියෙනවා. ඉස්සර සැරේ ප්‍රකාශ වෙලා නැත්තේ මොකද මූල කර්මස්ථානේ කියන එක ඕනට වැඩිය සියුම් දෙයක් අල්ලන්න හදලා තියෙනවා. මම මෙතන ඉන්නවා. මම ඉඳගෙන ඉන්නවා. මම ඇවිදිනවා නෙවෙයි කියන පොඩි ඊටාම සරල නැත්තම් ප්‍රායෝගික දෙයක් ඔළුවට අල්ලලා දුන්නා නම් කලකොලෙන්නේ නැහැ. හැම ওই භාවනා කරන උග දෙනෙක් ඔතන නෙවෙයි භාවනා පටන් ගන්නකොට උනත් මට අරමුණ පේන්නේ නැහැ කියලා හිතාන ඉන්නේ මේ අරමුණ කියලා මේ ලෝකේ නැති එකක් උස්සන්නා. මම මෙතන ඉන්න බව නැත්නම් මම මෙතන ඉඳගෙන ඉන්නවා කියන එක. අරමුණකට බාර ගන්න කැමති නැහැ. ඒක කායන පශනා කියලා කියනවට කැමති නැහැ. ඉතින් ඒ කට්ටිය ලොකුවට හොයනවා බුරුම යනම පිම්බීම ඇකිලිම හොයන්නේ. ලංකාවට එන බුරුම කට්ටිය ආනපාන හොයන්නේ. මේ දෙකම පටන් අරගෙන තියෙන එකම වායෝ ධාතුවකින් ඒ ප්‍රකට වෙන තනිය හැටියට වෙනස ඊටත් වඩා ප්‍රාග්ගවතියක් තමයි ඉන්නේ ඉරියව්ව. ඉතින් කොච්චර කිව්වත් Taman ඉඳගත්tාම හෝ සක්මන් කරනකොට ඉන්නේ ඉරියව්වට හිත දැම්මොත් ඒක නිවන වගේම වටින එක කියලා කාටවත් එක තේරෙන්නේ නැහැ. ඒගොල්ලන්ට මේ මදි. මේ කායනපසන කියලා ගන්න බෑ. ඉතින් ඒකේ දෙවෙනි අවස්ථාව තමයි හිත පිට ගියාම ආය අරමුණට එනවයි කියලා මොකද්ද අල්ලන්නේ? ආනපනිය වල බැලුවන එක නෑ දැන්. නමුත් ඉන්න බව තේරෙනවානේ මම මෙතන ඉන්නවා. ඉන්නව නැත්නම් ඉඳිනවා කියන එක. අන්න ඒ වගේ සරල දෙයක් හිතට අඳුරලා දුන්නම් එයාට gedare එන්න ලේසි. ඊට පස්සේ තමන්ට පුළුවන් gedare එන්න බැරි නම් gedare එන්න බව දන්නේ නැත්නම් නිදිමත ගෙදරින්ට ඕනේ බව දන්නවනම් ගෙදර ගෙදර ආවා කියලා මේ මම යන්නේ ඉඳගෙන ඉන්න බවට දන්නවනම් ඒක හිතේ ලීන භාවය. ඉතින් ඒක නිසා නැවත ගන්න පුළුවන්කම තියනවා කියලා කියන්නේ මේක ගොඩක් අර නිදිමතක් කියලා ගන්නවට වැඩිය ලීන භාවයේ හිතේ සංගවිච්ඡ ස්වරූපේ නැත්නම් නිලීන ස්වරූපේ කියලා ගන්න එක තමයි කියන්න තියෙන්නේ. ඉතින් ඒක හොඳ උපමානයක් කෙනෙකුට චෙක් බලාගන්න මම වැරදුනාට පස්සේ අවුලකට ගියාට පස්සේ හිටනරක් වුණාට පස්සේ ලෙඩක් ආවට පස්සේ ආපහු නැවත තමන්ගේ ප්‍රකෘති තැනට පැමිණෙන තැන බලන්න ගියාම මිනිහා නොමිනිහාට අග්ගාලා අල්ලදයි. මිනිහා නොමිනිහා යන කඩිසරෙන් දනේ කියලා පරණ කතාවක් තියෙනවා. අමුතුබත් දීම අත ඇල්ලුමෙන් දනේ කියලා. ඒක නිසා කෙනෙකු වැරදුනාට පස්සේ වැඩ කරන හැටි තමයි කියන්න පුළුවන් වෙන්නේ. ඒ මනුස්සයා නැවත ප්‍රකෘති தත්ත්වයටපත් වීම අතින් සෞඛ්‍ය සම්පන්න භාවය, මානසික කායික සෞඛ්‍ය සම්පන්න භාවයේ පේන්න තියෙන්නේ නිසිනින්ද යනකොට නෙවෙයි. පැටලිලා, ඇඹරිලා, අවුල් වෙලා ඒ අවුල ලිහා ගන්න ස්වරූපයෙන් තමයි බලා ගන්න පුළුවන්. ඉතින් ඒක ලක්ෂ වාරයක් මේ භාවනාවේදී අපිට සිද්ධ වෙනවා. නිදිමතින් අපිව ලීන භාවයේද නිදිමතද කියලා පෙන්වන්න බැරුව යනවා. ඒක පාට අපි අතීතයට ඇදලා දානවා. ඒක පාට අනාගතයට ඇදලා දානවා. ඒක පාට හරය ගාවට ඇදලා දානවා. ඒක පාට අතර මෙතන ඇදලා දානවා. ඒක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒක අතීතයටයි තියෙක. නමුත් ඒක දැම්මට පස්සේ නැවත මූල කර්මත්තාන පැමිණෙන ගතියෙන් කිය හැකි මෙයා යන්නේ කේල් ගහ ගන්නද පොල් ගහ ගන්නද යන්නේ කියලා. ඒ දේ ඒ නැවත පැමිණෙන ස්වභාවය වැරදිච්ච තැන මෙහෙමයි, වැරදුණියේ මෙහෙමයි. එතෙල්ල මම මේ ආපහු මූල කර්මස්ථානට ආවේ මෙහෙමයි කියලා වාර්තා කරන දන්න කෙනෙක් ඉන්නවා නම් එයා භාවනාවේ සෑහෙන කොටසක් වැඩි කරයි. ඒ කාටවත් තාම බෑ. කාටවත් කියන්න තේරෙන්නේ මම මේ මූල කර්මස්ථානේ මේ ගුණාට මම මේ මේ වෙලාවේ මට උනේ සද්දකින් මං කලබල වුණා. මං සද්දේ ඉන්නකොට දැනගත්තා නැත්නම් සද්දේ ඉන්නකොට ඇඟුණා. ඊට පස්සේ සද්දේ ඉඳලා ද්වේෂය හරි මොකක් හරි ඉඳලා අපෝ නැවත මං ආපහු මූල කර්මස්ථානට ආපු පාර මේක තමයි මුළු භාවනා ජීවිතේදීම ඊටාම වැදගත් කොටස. ඒක තියෙනවා නම් නැවත මූල කර්මස්තන්ට එන්න පුළුවන්කම පැමිණිය යුතු බව දන්නවා. ඒක නිින්දක් වෙන්න බෑ. එමන ඒක අනිවාර්යයෙන්ම හිත සංගවි ගැනීමක්. නමුත් මේ කරව ප්‍රකාශයේදී නැවත පැමිණෙනකොට මූල කර්මස්ථානය මොකද්ද කියන එක පොඩි වියවුලක් තියෙනවා. දෙවෙනි සැරේ නම් කියන මූල කර්මස්ථානට ආවයි කියලා. ඉස්සල සැරේ කියන වාර්තා දෙකේදී කියන්නේ මූල කර්මස්ථානයේ වශයෙන් Taman පිරිසුදුකමක් එහෙම නැත්නම් නිර්ෝල් භාවයක් තිබිලා නැහැ මම වෙමි මම මෙතන ඉන්නවා කියන එක තමයි ගන්න තියෙන්නේ. ඒකට කොයි ඉරියව්ව ගන්නද? එනත වගේ මගේ මනස අවුලයි කියන එක ගන්නද? නැත්නම් මොකක් හරි මේ පේන්න මම ඉන්න බවට පෙන්වන්න තියෙන සාක්ෂිය තමයි මූල කර්මස්ථානය කරගන්න තියෙන්නේ නැත්නම් ආපහු පැමිණීම සඳහා ආලම්බණය කරගන්න තියෙන්නේ නිමිත්ත කරගන්න තියෙන්නේ. ඒක කවදාකවත් කෘත්‍රිම එකක් වෙන්න බෑ. ඒක හොඳටම අස්පනා අපිට තියෙන එකක්. එහෙම දෙයක්ම තමයි ධර්මචනන්සේ රූප කර්මත්තාන දෙන්නේ. ඉතින් තමයි මේක හොඳ පරීක්ෂණයක් හැම වෙලාවෙම මේක වෙන්න අරින්න. ඒක නතර කරන්න එපා. වෙනකොට බලන්න අවුල් වෙච්ච තැන ඉඳලා නියම තැනට පැමිණීමේදී මයි ළඟ තියෙන මනුස්සකම. මම කොච්චරක් මේ තාක්ෂණික නැතුව උපක්‍රම නැතුව සමීකරණ නැතුව සාමාන්‍ය කන කන බල්ලන් ගන්නවා වගේ අත ගාගෙන මට ඉන්න පුළුවන්කම තියෙනවනම් ඒ භාවනාව කවදාවත් කැඩෙන්නේ නැහැ. අවසරයි ස්වාමින් වහන්ස සක්මන් භාවනාව දැන් මට පැයකට වැඩි කාලයක් කළ හැකිය. මුලින්ම පටන් ගැනීමේදී වම දකුණ වශයෙන් මෙනෙහි කරමින් එය ඔසවනවා යවනවා තබනවා යනුවෙන් අවස්ථා තුනකට සිදු කරයි. পায় තැබීමේදී තද ගතියත් රළු ගතියත් උණුසුම් ගතියත් දැනේ. পায় එසවීමේදී තද ගතිය අඩු වී සියුම් වී දැනේ. සිසිල් ගතියක් දැනේ. পায় තැබීමේදී මුලින්ම ස්පර්ශ වන්නේ විලුඹයි. එසවීමේදී මුලින්ම විලුඹ එසවි අවසානයට ඇඟිලි එසවේ. එසේම වම් පාදයේ හා දකුණු පාදයේ අතර වෙනසක් දැනේ. දකුණු පාදයේ පහසුවෙන් ස්පර්ශ වන අතර වම් පාදයේ තැබීමේදී යම් ඇදීමක් තද කිරීමක් කළ යුතුය. මෙසේ ඔසවනවා යවනවා තබනවා යනුවෙන් විනාඩි 30ක් 40ක් මෙනෙහි කරන විට මුහුණ අවට කැසීම් ගැස්සීම් ආදිය ඇතිවේ. එසේම මුලින් මාගේ ඕනෑකමින් යවූ පාද වල දැන් ඉබේ යන ගතියක් දැනේ. පාදවලට පුදුමාකාර සැහැල්ලු ගතියක් දැනේ. එවිට ශරීරයේ යම් දෙපැත්තට වැනෙන ගතියකුත් දැනේ. මෙවිට මම ඔසවනවා, යවනවා, තබනවා යන්න මෙනෙහි නොකර ඒ දෙස බලා සිටීමි. එසේම පාදවල බරගතියද නොදැනේ. ස්වාමින් වහන්ස මාගේ අඩුපාඩු ඇතොත් පෙන්වා දෙන්න. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සැප ලැබේවා. මේක ලියලා තිනවා 20 30ක් විතර හරියට අරමුණ මෙනෙහි කරගන්න පුළුවන් වුණොත් මුණට මුණ දාලා තියාගෙන ඉන්න ගියොත් ඒ මූණේ කහන ගතිය ගොඩාක් ලකුණු ගැප් වෙන්න පටන් ගන්නවා කියලා. ඉතින් ටික කාලයක් යනකොට 20 30ක් භාවනා මෙනෙහි කරන්න ඕනේ. 10 15 සැරයක් මෙනෙහි කරනකොටත් කයට හිත ආපු බව සතිය පිටු බව තේරෙනවා. ටික දවසක් කරනකොට 10ක් 12ක් කරනකොටම තියෙනවා. තව ටිකක් කරනකොට 7ක් 8ක් කරනකොට දෙකක් තුනක් කරනකොට එකක් දෙකක් කරනකොට පවා පටන් ගන්නකොටම සතිය අරමුණ හරියට මෙනෙහි කරොත් ওই ලකුණු ටික පේන්න පටන් ගන්නකොට තියෙනවා මේ තමයි සතිය පැමිණි බවට කයට හිත පැමිණි බවට ලකුණු තමයි මේ හිතේ කයේ තියෙන වෙනදා නොදැනෙන gati වගේ පේන්නේ. ඉතින් ඒක උඟ දෙනකොට මේක නරකට වැරද්දකට අරියාදුවකට පේන නිසා මොකදනේ සතිය පිහිටනකොට කනගාටු මේ සතිය පිහිටවන නිසා මේ වෙනද කහන්න නැති දේ කහන්න පටන් අරගන්නේ දැනෙන්නේ නැති දේ දැනෙන්න පටන් ගන්න කියන එක සාමාන්‍ය බුද්ධියට හුඟ දෙනකොට අහුවෙන්නේ නැහැ. ඒ ඒවා පේන්නේ සමාජලාවට මේ ලෙඩක් එන්න පටන් ගන්නවා කරප්පන් රෝගයක් එනවා අපත් අසාත්මයක් අපත්‍යක් සිද්ධ වෙලා වගේ තමයි පේන්නේ. ඉතින් ඒ නිසා නිකන් සාමාන්‍ය කියනවා සතිය පිහිටියාට පස්සේ දකින්න හොදක් හම්බ වෙන්නේ නරකක් තමයි දකින්නේ නමුත් මේ නරක පේන්නේ සතිය නිසා කියන සතුට ඇති කරගත්ත මනුස්සයට නිවන අතගාව. ඔතේ පේන්නේ නරක නිසා සතියේ නරකක් විදියට හෝ සතියේ කැඩලා හෝ සමාධිය කැඩලායි කියලා හිතන කෙනාට ඔහොම නෙමෙයි මොන්න જાතියෙන් කමට අනුසුද්ධ කරත් ඒ වචනේ අදාහ ගන්න හිතෙන්නේ නැහැ. ඒ නිසා මේ මතුවෙන ලක්ෂණ වලින් දැනගන්න මේ කයේ වෙනදා නොදෙනිච්ච ගති සතිය වැඩි වෙන්න වැඩි වෙන්න පේනවා. ඒ හැම වෙලාවෙම සුඛ සුබදායි වනෙවි. ඒ මෙහෙම කරදර වගේක් පේන්නේ. කාංකරච්චල වගේක් පේන්නේ. එපා වීම වගේක් පේන්නේ. නමුත් ඒකට මනාප වෙන්න පුළුවන් නම් ඒක සතිය ආනිසංශයක් විදිහට බාර ගන්න පුළුවන් නම් ප්‍රතිපදාවේ තියෙන බවට ක්‍රමයක් බවට බාර ගන්න පුළුවන් නම් ඒ කියන්නේ යෝගාවචරය මේ ආත්මටි ඉස්සලා එන්නේ ඉස්සලා ගොඩාක් පෙරාත්මක පිං කරලා භාවනා කරපු කෙනෙක්. ඒ නිසා පුළුවන් තරම් උත්සාහ ගන්න මේ භාවනාදී වැටහෙන දේ වාර්තා කරනවා මිසක්කා මේ ලියුම තියෙන විදිහට ඒවා හොඳ නරක වශයෙන් බෙදන්න තියෙන හිතේ තියෙන අර ඇබ්බැහි ගති ටික තන්නේ කර Tamante අවාසියට හිටලා තියෙන බව දැනගෙන වෙච්ච දේ වෙච්ච හැටියට වාර්තා කරනවා නම් පෙන්ලා දෙන්න පුළුවන්. ඒ නිසා ඒව හරි වැරදි තීන්දුව කිරීම තමන්ගේ ඔළුවට ගන්න එපා. වෙන දේ කියන්න වෙන දේ වාර්තා කරන්න. ඒකට තමන්ට තේරෙයි කාලයක් යනකොට දෙවන්නේගේ සහයෝගයක් නැතුව වුණත් ඉස්සර මට මේ ටික තේරෙන මෙච්චර කල් ගියා දැන් නම් දෙසරේ තුන්සරේ මෙනේ කරනකොටම තේරෙනවා කියලා තමන්ටත් තේරෙනවා අහගෙන ඉන්න කෙනාටත් තේරෙනවා ඒක නිසා මේක දිගට කරන්ඩ ඔය කල් යා නොදී ඉක්මන් ටිකමට ප්‍රතිඵල පේන ගතිය තමයි වෙනද කල් ගන්න දේ කල් නොයවා පෙන්නන එක තමයි භවනා දියුණුවක් වශයෙන් මේ අවස්ථාවේදී දැක් ගන්න පුළුවන්. ගෞරවනීය ස්වාමින් වහන්සේ වැලිමලුවේ සක්මන් භාවනාව කළෙමි. එය ලනුපැදුරේ කරන භාවනාවට වඩා ශක්තිමත්යයි මට හැඟුණි. පාදය ඔසවනවා, ගෙනියනවා, තබනවා යන පියවර අනුගමනය කළෙමි. වම් පාදයට වඩා දකුණු පාදයේ දෙසට ශරීරය ඇලවෙන බව හැඟුනිමි. පාදයේ ඔසවන විට බර ගතියක්ද, ගෙනියන විට සැහැල්ලු ගතියක්ද, තබන විට ඇඟිලි වැලිපොළවට තරමක් සැහැල්ලු ආකාරයෙන් පවතින බවද අත්දුටු වෙමි. සිත නිර්වුල්ව අරමුණේම රැඳී තිබුණි. මේ ආකාරයට භාවනාව කරගෙන යන විට කොන්දේ වේදනා, පතුල් වේදනා නිතර නිතර ආවත් ඒවා මෙනෙහි කළෙමි. සමහර විට ඒවා අඩු වී වැඩි වී පවතී. ඒ අතරම වේදනා නැතිවන තුරු පැයක් පමණ භාවනාවේ යෙදුණෙමි. ইহත භාවනාවෙන් විනාඩි 20කට පමණ පසු පර්යංකයට වාඩි වුනිමි. මුලින්ම සිත අරමුණට පැමිණියේ නැත. සිතුවිලි දෙකක් පැමිණ විසිරී ගියේය. ඉන්පසු විනාඩි දෙකක් පමණ අරමුණට වරහන් ඇතුලේ පිම්බීම හැකිලිම සිත යොකුටු විය. විනාඩි 30ක වේලාවකින් මගේ හිස පහතට නැමී ඇති බවත් මට දැනී මා පියවි තත්වයටපත් උනිමි. මෙම කාලය විවේකයක් වශයෙන් හඳුනා ගතිමි. මෙම తত্ত্বය මා කිහිප වාරයක් අත්විඳ ඇත්تمي. මෙම తত্ত্বය ගැන ඔබ වහන්සේගෙන් උපදෙස් බලාපොරොත්තු වෙමි. මේ සිදුවීමේ විනාඩි 10කට පමණ පසුව නැවතත් මා පර්යංක භාවනාවට යොමු වුනිමි. විනාඩි දෙකකින් පමණ පිම්බීම හැකිලීමට සිත යොමු කර බලා සිටියෙමි. සිතුවිලි පැමිණියේ නැත. යටි කය ගැනද කිසිම හැඟීමක් ඇති වූයේ නැත. ඉරියව්වද එසේම පවති. මා තවදුරටත් ප්‍රාශ්වාසය ගැන අවධානය යොමු කර බැලුවෙමි. වායු ධාරාව කෙමෙන් කෙමෙන් පහළට ගලා යන්නක් මෙන් දැනුනි. ඊතා ඉක්මනින්ම ආශ්වාසයක් අවශ්‍ය බවද දැනුනි. ඉන්පසු ටික වේලාවකින් පිටකොන්දේ වේදනාවක් දැනුනි. එයද මෙනෙහි කරමින් අරමුණේ සිත පවත්වාගෙන විනාඩි 50ක් පමණ භාවනාවේ යෙදුණෙමි. ඔබ වහන්සේගෙන් උපදේශක් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව සම්පත උදා වේවා. දීර්ඝායු ලැබේවා. රූපෙට හිත දාන එක මුල් කොටස කියනකොටම සක්මන කියනකොටම තේරෙනවා. අරමුණට හිත දාන එක තියෙනවා. ඊට පස්සේ පරියන්කයට ගියාට පස්සේ අරමුණ ක්‍රමයෙන් ගෙවන් වෙන හැටි, තුනි වෙන හැටි දැක්ලා තියෙනවා. ඉතින් තුඩින් උනාට පස්සේ තමයි ඇත්තටම භාවනා පටන් ගන්නවා කියලා කියන්න පුළුවන්. ඒත් වෙනකන් අපි කරන්නේ මේ භාවනාවට ඕනේ පරිසරය සකස් කරන එකයි. ඊට පස්සේ පුළුවන් තරම් ඒ තුනී භාවය සංසුංගතිය හිස් භාවය බුද්ධි විඳින්න ඕනේ. නමුත් ඒක අපිට පාලනය කරගන්න විඳපුවම ආයසරක් එක් කැඩෙනවා. කැඩෙන්නේ එක්ක මූල කර්මස්ථානේ නැත්නම් වෙන මොන හරි දෙයකින්. ඉතින් ඔය පසුම කොටසේ සඳහන් කරලා තියෙන විදිහට එහෙම මතුවෙන ඊට පස්සේ අලුතින් ආයෙ භාවනා පටන් ගත්තා වගේ ඒ පරියන්කේදීම ආයසරයක් මතුවෙන අරමුණත් එක්ක යන එකයි තියෙන්නේ. එතකොට ආයසරයක් එක තැම්පත් වෙලා ආයෙත් අර තැම්පත් ගතිය එනවා. ඉතින් මෙන්න මේ විදිහට එකම පරියන්කයක් ඇතුළත ඒ තැම්පත් වෙච්ච වෙලාවක නැගිටින්නෙත් නැතුව අවිසිච්ච වෙලාවක තැම්පත් වෙන්නෙත් නැතුව තැම්පත් වුණොත් ආයෙ අවිස්සනකම් ඉඳලා ඇවිස්සුනොත් ආයේ නැවතත් තැම්පත් වෙනකන් ඉඳලා එකම පරියන්කේ මේ වගේ චක්‍ර 10ක් 15ක් යන්න ගියොත් අර මෙතෙක්කල් භාවනාවට සකස් කරගත්ත පිටිය සකස් කරගන්න එකේ ආනිසංස බුද්ධි විඳින්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ ඒකට තමයි මේ පෙරමගලකුණු පහළ වෙලා තියෙන්නේ. අන්ට තැම්පත් වුණාට ඒක ඉවර කියලා හිතන්නත් එපා. ඇවිස්සුණාට ඒක ඉවර කියලා හිතන්නත් එපා. මතක තියාගන්න තැම්පත් වුණොත් ඔක අනිවාර්යයෙන්ම විශ්වෙනවා. අවිචුනොත් ඒක අනිවාර්යයෙන්ම තැම්පත් වෙනවා. මේ දෙන්නා එකිනෙකාට ප්‍රත්‍යুৎපන්නයි. මෙයා වුණොත් මෙයා වෙනවා. මෙයා වුණොත් මෙයා වෙනවා. අන්නේ දෙකටම හුරු වෙනකන් එකපදයන්ක 10 ස්වතාවේ ඒ ගතිය එනකන් දිගට කරන එක තමයි මේ වෙලාවේ ඉදිරියට සඳහා කළ යුත්තේ. ගරුත් ස්වාමින් වහන්සේ පළ එක බුදුන් වහන්සේ දේශනා කළ ධර්මය මූලධර්ම தත්වයෙන්ගෙන ඒ පිළිබඳ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් ඇතුළත පිටත වශයෙන් විශ්ලේෂණාත්මක විග්‍රහයක යෙදී ඊළඟට ඒ භාවිතාවට වරහන් ඇතුලේ ක්‍රියාවට යොදා ප්‍රත්‍යක්ෂ කර නොගෙන බුදුන් වහන්සේට ගෞරව කිරීම වශයෙන් හෝ ශ්‍රද්ධාව නිසා හෝ ධර්මයේ කෙරෙහි දැඩිසිත අලවා ගන්නේ නම් එය දිට්ටි උපාදානයක් ලෙස හඳුනාගත හැකිද දෙක පින යනු තම සිතට එකඟව තමා විසින් හොඳ යයි යහපත් යයි අදහා ගන්නා සිතුවිල්ලකින් හෝ ක්‍රියාවකින් ඇතිවන චිත්ත ප්‍රසාදයක් යයි තීරුම් ගත හොත් එය නිවැරදිද එසේම සාම්ප්‍රදායට ගතානුගතිකත්වයට නතුව මුළු මහත් සමාජයේම අදහන නමුත් එය තමාට හොඳ යහපත් යයි ප්‍රත්‍යක්ෂ නොවේ නම් එම తত্ত্বය පවක් අකුසලයක් ලෙස හඳුනාගත හැකිද ඔබ වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. මේ මොන දෙයකට හරි නමක් දෙන්න ගිය මං අපි අහුවෙනවා. එහෙම නමක් දෙන්න ඕන කමක් නැහැ. නමුත් මේවා මග අර ගන්න පුළුවන් මග අරගත යුතු දේ. සමාජෙ පිළිගන්න පිළිගත්තට මම පිළිගන්නේ නැත්නම් ඒ පව් කියලා නම දෙන්න යන්න එපා. එතකොට අර සමාජෙටම නිග්‍රහ කරා වෙනවා. මම කරන්නේ නැහැ. ඒක එච්චරයි. ඒකට නම් වණන් දෙන්න ඕන කමක් නැත්තේ නෑ. මේක සම්මා දිටිට මිච්ඡා දිටිට මොකක්වත් ඕනේ නෑ. ඔය දෙන නම කවදාකවත් ස්ථිර නෑ. ඔක හෙට වෙනකොට තව නමක් වෙනවා. ඒ නිසා මේ නම් වනන්ත බණ්ඩ ගිය ගමන් අපි අහුවෙනවා. මේ වෙනස් වෙන ලෝකයේ හොඳ නරක තීරුම් අරගත්තට පස්සේ හොඳ තීට දිගේ යනවා මිසක නරක දේ නම් කරන්න යන්නත් එපා හොඳ දේ නම් කරන්න යන්නත් එපා නම් කරනවා කියලා කියන්නේ නිත්‍ය සංඥාවක් කියන එක දල වශයෙන් මතක තියාගන්න. ඕනම දෙයක් නම් කළපමණින් ඒ දේ කෙලසෙනවා. නම් නොකර හිටියොත් පිවිතුරු රෝධදී. එනිසා නංමනං කිරීම අපිට මේ අධ්‍යාපනයෙන් අල්ලලා දීලා තියෙන පිළිකාවක්. ඒක නැතුව අපිට කතා කරන්න බෑ. මේක ඒක නිසා අපිට ලෝක ලෞකික ඥාන ඕන නම් නංවනන් තියාගන්න. ලෝකායත ඥාන ඕන නම් නංවනන් තියාගන්න. දේශපාලනය කරන්න යනවා නම් නංවනන් තියාගන්න. නිවනට යන්න ඕන නම් නම් අමතක වෙච්ච ධර්මයට ලාභයි. ඒ නිසා ඔය කියලා තියෙන කරුණු සමහරක් ඇත්ත. නමුත් ඔය කියන නමට ගැලපෙන්නේ නැහැ. මොකද ඒ නම නිතර විපරිණාමයටපත් වෙනවා. මේ தත්ත්වයේ තේරුම් අරගෙන තමන් කළ යුත්තේ කරනවා මිස මේ වගේ කාරණා ලියලා පොත්වල ලියලා අනුත් ප්‍රකාශ කිරීමෙන් එච්චර ලාභයක් වෙන්නේ නැහැ. සත්‍ය පිහිටීම සඳහා කරන ප්‍රකාශන නම් නෝ කිව්වත් වටිනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ නොවැම්බර් 3 වැනි දින සවස 3ට පර්යංක භාවනාවේ අත්දැකීම් මෙසේය. මා සිත මුහුණ ඉදිරියේ තබා සිතුවිලි බැලිය යුතුයයි සිතා පර්යංක භාවනාව පටන් ගතිමි. කිසිදු සිතවිල්ලක් නොපැමිණි අතර කඳුළු ධාරාවක් දකුණු ඇසින් කඩා හැලිනි. දකුණු කම්මුල දෙකට සීතල දැනුණු නිසාත් එය ඉදිරි භාවනාවට කරදරයක් නිසාත් සිහියෙන් යුතුවම කඳුළු පිසදා හැරීමි. නැවත චිත්ත ඒකාග්‍රතාවයකින් යුතුව දෑස් වසා බලා සිටියෙමි. දකුණු පපුව ප්‍රදේශයෙන් හීයක් වැනි දෙයක් පපුව හරහා කිඳා බසින සයක් දැනුනි. එහි තුඩෙහි වේදනාව කූඹුවන් රැසක් එකවර දෂ්ට කරන්නාසේ විනාඩි 20ක් පමණ දැනුනි. වේදනාවට සිත තබා බලා සිටියෙමි. එකවරම මාගේ දත් දෙක විශාල ශබ්දයක් නගමින් එකට වැදෙනවා දැනුනි. එය හරියටම දත් දෙක ගලවා දුර සිට ගෙනවිත් එකට හප්පනවාසේ මහා හඬින් හා වේගයෙන් එකට වැදුනි. නමුත් මට නමුත් නමුත් මට දත් හිරිවැටීමක්වත් දැනුනේ නැත. මට නිින්ද ගොස් නැති බව නම් සහතිකය. මම පුදුමයක් සිදු වූයේ පුදුමයෙන් සිදු වූයේ කුමක්දැයි විමසිලිමත්ව බැලුවෙමි. විශාල දුරේක්ෂයක් වැනි සිදුරක් සහිත දෙයක් දිස් වූ අතර එහි බම්බුව මතට විශාල පොතක පිටු එකිනෙක පෙරලෙනු මට පෙනුනි. බම්බුව කළු පාටටත් පොතේ පිටු රන් පැහැයක් ගත්තේය. ඒ දෙස බලා සිටින විට මාගේ දකුණු පසින් ඉදිරියෙන් තරමක් විශාල විලක් දිස්විය. ටික වේලාවකින් එහි පාසි ඈත්මෑත් වී පිරිසිදු වතුර පෑදුනි. ඈත්මෑත් වූ පාසි තට්ටුව දුඹුරු පාට, ලා කොළ පාට හා රන් පැහැති තට්ටු තුනක් ලෙස වතුරෙන් එපිට දිස්ුනි. ෂණයකින් ඒ වතුර මත රන් බන්දේසියක් දිස්වි ඒ මත අඩි 1ක් 2ක් පටන් වට ප්‍රමාණයගත් පාත්‍රයක් හෝ ඇත් රූපයක් වැනි දෙයක් දිස්ුණි රන් පැහැති එම වස්තුව මණික් වැනි දේ ඔබ්බවා තනා ඇති බව වටහා ගනිත්ම එය නොපෙනී ගියේය මා ඉහළ සතිමත් බවකින් මේ සියල්ල නිරීක්ෂණය කළෙමි ඊයේ රාත්‍රී පරයන්ක භාවනාවේදී දෑස් වසා සතිය ඉදිරියටගෙන සිටියෙමි මා අවට මා අවට වටපිටාව ඉහළ මා අවට පිටාව ඉහළට නොව තිරස් අතට දීප්තිමත්ව විශාල වෙමින් පවති මා විශාල පීරිසියක් වැනි දෙයක් මත වාඩි වී සිටිනාසේ හැඟුනි මා ඔරලෝසු කටුව භ්‍රමණය වන දිශාවට ඊතා සෙමින් භාවනා ඉරියව්වෙම භ්‍රමණය වන හැටිත් ඊට සාපේක්ෂව මා මුහුණදා සිටින වපසරිය රන් පාටින් දිලිසෙන හැටිත් මට පෙනුනි මෙසේ එක් වටයක් කැරකී වටපිටාව දීප්තිමත් වූ දැඩි නිහඬ හා නිස්කලංක බවක් අත්විඳ පර්යංක භාවනාවෙන් නැගිටෙමි. අද උදෑසනද සුපුරුදු ලෙස සතිය මොහොන ඉදිරියට තබා පර්යංක භාවනාව ආරම්භුෙමි. ෂණේකින් නිහඬ හා විශාල වපසරියකට පිළිපන් මා ලා හිරු එළියේ මොහොත මැද සිටින වාසේ දැනුනි. පෙරදාමෙන්ම ඔරලෝසුවේ කටු කැරකෙන අතට එක්වරක් භ්‍රමණය විය. මුල් තැනට පැමිණි මා නැවතත් ඊට වඩා වේගයෙන් කොඩිගසක් වැනි යමක් විසින් එක්වරක් කරකවන වාසේ දැනුනි. ෂණයකින් යටට ගිලී කොතැනකින් මතුවී තවත් පර්යංකයේ සිටිනා බව සිටිනා මා දූවිලි ගොඩකට රබර් බෝලයකින් දමා ගැසූ විට දූවිලි කන්ද විසිරී යන්නාසේ රන් පැහැ කුඩා දූවිලිසේ කුඩු වී විසිරී යනවා විමසිලිමත්ව බලා සිටියෙමි. අත් අත්විඳෙමි. සිතට ගතට මහත් සැහැල්ලුවක් දැනුනි. ස්වාමීන් වහන්ස කෙසේ වෙතත් එක් රාත්‍රියක හෝ මට නිින්ද එන්නේ නැත. දැස් පියා රාත්‍රියම අවදියෙන් සතියෙන් ගත කරමි. අද දහවල පර්යංක භාවනාවේදීද මා විශාල ආලෝකමත් සීනුවක් වැනි දෙයක් තුල භාවනා කරන බවත් ඉන් පිටත ඇතුළත වඩා අඩු ආලෝකයක් ඇතත් වෙනදාට වඩා කුඩා වපසරියක් බව වපසරියක් මට පෙනේ. හිස හා හිස හා ශරීරය දෙකම හිරිවැටි ඇතිසේ යම් බරගතියකින් යුක්තය. ඉදිරි භාවනා කටයුතු සඳහා උපදේශක් දෙන සීක්වා ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි. මේ වගේ පරියංක රාශියක විස්තර ඉදිරිපත් කරපුවාම එකකට ඔක්ක තවදාන යන්නේ. ඒ නිසා තමයි භාවනා කරනකොට Tamanට ඉදිරිපත් කළ යුතු එකම පරියංකක විස්තර ටික විතරක් ඉදිරිපත් කරනවා. Taman හොඳයි කියන. එහෙනම් ඒකට අවධානය යනවා. නැත්තම් මේක මේ හසුර ගන්න බැරි තරම් තොරතුරු තෝගයක්. දෙක මේ රූපක හිතට වැටෙන හැම රූපකයක්ම පිටිපස්සේ යන්න හදලා තියෙනවා. ඉතින් එතකොට Taman මේක හිතලුවක්ද සංකල්පයක්ද නැත්නම් යථාර්ථද කියලා හොයාගන්න බෑ. ඉතින් ඒක නිසා ඒ භාවනා කරනකොට පුළුවන් තරම් බලන්න ඕනේ මේ වගේ දිර්තික කතා යනකොට ඉඳගෙන ඉන්න බව දන්නවද මට මූල කර්මස්ථානේ පේනවද කියලා අර හිතවිලි බැම්ම කඩලා රැල්ල කඩලා ගැම්ම කඩලා වරින් වර වරින් වර ප්‍රත්‍යක්ෂණය කළ හැකි අරමුණකට හිත දාන්න. එහෙම නැත්නම් මේ කෙලවරක් නැතුව දිගින් දිගට දිගින් දිගට අරගෙන යනවා. ඉතින් මේ විස්තර කරලා තියෙන හතරෙම එක එක හිතට මතු කරන රූපක දිගේ දිගට කතන්දර ගොතලා තියෙනවා. ඉතින් ඔක්කොම මේ අගේ ආඩම්බරේ කොච්චරද කියනවනම් ඒ වෙලාවේ තමයි මූල කර්මස්තන්නේ බැලුවද බලන්න ඕනේද කියන එකවත් මතක නැහැ. ඉතින් ඒක නිසා මේ චින්තාමේ පැත්ත තමයි දුවන්නේ. භාවනාමේ පැත්තට ප්‍රත්‍යක්ෂ පැත්තට කරයි ගන්න තියෙන එකම සරල උපමානය වෙන මූල කර්මස්තන්නේ මෙනෙහි කිරීම කෙරිලම නැහැ. ඒ නිසා කරුණා කරලා නැවතත් ඔය ඕන දෙයක් කල්පනා වෙච්චා ඕන සද්දයක් ඇහිච්චා ඕන හිතවිල්ලක් ආවයි ඒ අතරමැද පුළුවන් තරම් ඉන්න ඉරියව්ව හෝ නැත්නම් ආශාස ප්‍රසාචේ හෝ මෙනෙහි කරමින් ඒ ප්‍රත්‍යක්ෂ කළ හැකට හැකට නැත්නම් යථාර්ථයට පරමාර්ථ ධර්මයට හිත අනුග්‍රහය දක්වන එක තමයි මේකෙදි කොට එන්න තියෙන එකම ක්‍රමය. ගෞරවනීය ස්වාමීන් වහන්ස සක්මන් භාවනාව දිගින් දිගටම කරගෙන යාමේදී හිත හොඳින් සමාධිගත විය. ඉන්පසු පර්යංක භාවනාවට වාඩි වූ විට ඊතා ඉක්මනින්ම සිත හුස්ම රැල්ල තුලම දැනී නොදැනී යන තරමට සිහින් වී දැන් සිහින් වී දිනෙත් ඉදිරිපිට සුදු පැහැති ආලෝකයේම පමණක් පෙනෙන්නට විය. ස්වාමීනි මගේ ප්‍රශ්නය මෙයයි. මම උඩ සක්මන් මළුවේ සහ බුදුගිය තුල සිටිමිනුයි භාවනාවේ යෙදුනි. ඊයේත් අදත් දෙදිනෙහිදීම ඊ타ත්ම මිහිරි බටනලා ශබ්දයක් මට ඇසෙන්නට විය. එකම තාලයකටමයි ඊයේත් අදත් ඒ වාදනයේ ඇසුවේ. මම සිතුවේ ඈත ගේයක ගුවන් විදුලි යන්ත්‍රයක් විය හැකි බවයි. මට මෙය සැකහැර දැන ගැනීමට අනිත් අයටත් ඇසුණාදැයි විමසා සිටීමට අවශ්‍ය වුවත් එසේ අනෙක් අය හා තම අදහස් කීම හෝ විමසීම මෙහි විනය පද්ධතියට පටහැනි නිසා නොවිමසීමි. 1. මෙවැනි ශබ්ද ඇසිය හැකිද? 2. නොයසේනම් මෙය මාගේ මනසට දැනුණු ශබ්ද මායාවක්ද? 3. හිට මේ වේලාවටම මේ අයුරින්ම මේ ශබ්දයේ ඇසේදයි විමසිලිමත් වෙමි. ඇසෙන්නේදයි විමසිලිමත් වෙමි. පහදා දෙනමින් ආයාචනා කරමි. ඔබ වහන්සේට සාසනයේ චිරස්ථිතිය සඳහා තව තවත් කැපවීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා. මේ වගේ ප්‍රශ්නයක් අපිට නන්නාඳුන තැනක ඉඳගෙන නැත්තම් අතීන තැනක આવොත් බොහොම සරල උපක්‍රම දෙක තුනක් බලන්න ඒ ඒ සද්දේ නැවත නැවතත් හතර සැරයක් එන්න අරින්න. ආවට පස්සේ ඕනෙම මානසික වාතාවරණයකදී මොක ඇහෙනවනම් නැවත නැවත ඉඳ දුන්න ගම ඉතින් ඒක ස්වභාවික එකක් කියලා ගත හැකියි. දෙක, මේ සද්දය ඇහෙනකොට වම දකුණ කොහොමද වැටෙන්නේ? සබ්බය ඇහෙන්නේ ඉස්සල වම දකුණ කොහොමද වැටෙන්නේ කියලා තමන් අර ඇති කරගත්ත මූල කර්මස්ථානයේ සම්බන්ධ අත්දැකීම මේ අලුත් තත්වයට දිදී ක්‍රියාත්මක වෙන හැටි බදාලා බලන්න පුළුවන් වුණොත් අපිට මූල කර්මස්ථානෙන් අමතර වැඩක් ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි ළඟ තියෙනවා හදාගත්ත මූල කර්මස්ථාන. අපි ඒක සීතල දැනනකොට දාලා බලනවා. උණුසුම දැනනකොට දාලා බලනවා. සද්දයක් ඇහෙනකොට දාලා බලන්න. නිස්සද්ද වෙනකොට දාලා බලන්න. හිතවිලි තියෙනකොට දාලා බලන්න. හිතවිලි නැති වෙනකොට දාලා බලන්න. විවිධ විවිධ තත්ත්වයන්දී මූල කර්මස්ථාන දාලා බලනකොට ඒක යාරේ කෝදුවක් වගේ ඕනම දෙයක් මනින්න පුළුවන් දෙයක් බාටපත් වෙනවා. නමුත් මේ ආලකලංචියක් තක්කබෝක් කරනකොට මූල කර්මස්ථානේ පාවිච්චි කරන්නේ නැත්නම් මූල කර්මස්ථානේ යොදලා පාවිච්චි කරන හැටි දන්නේ නැත්නම් ඉතින් ඒක ඇලියාවට ගියා වෙනවා. ඒ නිසා මේ වගේ කලබලයක් වෙනකොට සැකයක් වෙනකොට අලුත් දෙයක් වෙනකොට සැකේ ස්වභාවිකයිනේ. මූල කර්මත්තන හිත දාලා බලන්න. ඉන්න ඉරියවට හිත දාලා බලන්න. ඒක තමයි බුදුහාමුදුර අපිට දීලා තියෙන අසරණ ජීවිතේට සසරණ ගතිය. අනාථ ජීවිතයේ තියෙන සනාත ගතිය. ඉතින් මේ සද්දෙට වුණත් ඒකම කරලා බලන්න ඕය. දවස් ගාණක් කරලා බලන්න. එන නොයන බව. මූල කර්මත්තාන්ට සාපේක්ෂව සද්දින් ඇති වෙන බාධා මොකද්ද කියලා බලන්න. එතකොට Tamanට මේක සැකහැර දැනගන්න පුළුවන් වෙන ඔච්චර කල්යන්නේ බොහොම ඉක්මනට තීන්දුවක් කරගන්න පුළුවන්. පින්වත් ස්වාමීන් වහන්ස උදේ අවදි වී ඌට පළමුව සක්මන් භාවනාව කරමි. තෙරුවන් උදෙසා ජීවිතේ පූජා කර ලනුපැදුරේ කෙළවර සිටගෙන එම ඉරියව්ව සිහි කරමි. මුලදී වේගයෙන් ගමන් කර පසුව දකුණ වම වශයෙන්ද ගමන් කරන අතර ඊළඟට পায় ඔසවනවා ගෙනියනවා යනුවෙන්ද මේ ක්‍රියාවේ විනාඩි 20ක් පමණ කල් යවමි. ඉන්පසුව සක්මනේ ඉතිරි කාලය পায় ඔසවනවා ගෙනියනවා තබනවා සිහි කරමින් එම ක්‍රියාවේ යෙදෙමි. পায় ඔසවන විට පාදයේ ඇඟිලි පොළවෙන් එසවෙන ආකාරයත් ගෙනියන විට පාදය පොළවෙන් එසවෙන ආකාරයත් නැවත পায় තබන විට විලුඹ පොළවේ වදින ආකාරයත් සිහි කරමි. පායට දැනෙන ලනුපැදුරේ රළු ස්වභාවය ලනුපැදුරේ හා පාදයේ පටවි ගතිය නිසා එසේ දැනෙනා බව වැටහි. ඉන්පසුව පර්යංක භාවනාවට යමි. පෙරසේම තෙරුවන් උදෙසා ජීවිතය කැපකර පළඟක් බැඳ කොන්ද කෙලින් තබාගෙන මම දැන් වාඩි වී සිටිනවා යන බව සිහි කර හුස්ම රැල්ල ඇතුල් වෙන බවත් පිටවන බවත් මුලින් තේරුම් ගනිමි. නැවත හුස්ම රැල්ලේ ස්වභාවය දිග එකක්ද කෙටි එකක්දයි විමසා බලමි. ඉන්පසු හුස්ම ඇතුල් වෙන විට නාසයේ වදින තැනත් හුස්ම පිටවන විට නාසයේ වදින තැනත් ගැන විමසිලිමත් වෙමි. හුස්ම රැල්ලේ ගති ලක්ෂණ කෙසේදයි විපරම් කරන විට ඇතුළට එන හුස්ම සිසිල් බවද පිටවන හුස්ම උණුසුම් බවද දැනේ. තවත් ඒ දෙස බලන විට හුස්ම එක දිගට ගලා ඒමක් නොව කැඩි කැඩි ඇතුල් වෙන ආකාරයත් පිටව යන ආකාරයත් වැටහේ. මා කරන සක්මන් භාවනාව සහ පරයන්ක භාවනාව මෙසේ වුවද ඒ සඳහා ගත කරන මුළු කාලයම භාවනාවේ නොයේදී භාවනාවේ සිටි කාලයට වඩා සිත පිටගිය කාලය වැඩි වේ. සිත පිටගිය විට ඒ බව ටික වේලාවකින් වැටහි නැවත අරමුණට ගනිමි. භාවනාවේ වැරදි ඇතොත් පෙන්වා දෙන සේක්වා. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. දීර්ඝායු පතමි. අච්චර පිටින් නරකක් කියන දෙයක් ඇත්තේ නැහැ. වාර්තා කරලා තියෙන විදියත් හොඳයි, භාවන යන විදියත් හොඳයි. ගැම්ම කඩා ගන්න නැතුවම දිගට කරන එක තමයි කරන්න තියෙන්නේ. ඉවරයි. ඔව් අපි හරියටමගේ දෙකට කිට්ටු කරලා තියෙනවා. තාචින විනාඩි 5ක විතර කාලයක් කාට හරි අවස්ථාව ගන්න තියෙනවනම් ප්‍රකාශයක් හරි ප්‍රශ්න හරි මාතෘක හරි තියෙනවනම් එහෙම නැත්නම් අපි මේ විනාඩි 5ක් ගන්නවා සක්මන් භාවනාව සඳහා හොඳයි අපි එවනම් පැයක පමණ කාලයක් තියෙන සක්මන් භාවනාව සඳහා අපි එක් සක්මණින් පස්සේ එකතු වෙන්න බලාපොරොත්තු වෙන තුනට පරියන්ක භාවනාවකට මේ මතක් කිරීමත් එක්ක අපේ වැඩමුළුවේ නැත්නම් මේ ප්‍රශ්න විචාරතුංග වැඩමුළුවේ නිමාව සටහන් වෙනවා සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි